සරණයි සැබැහැති පිනති ඔබ සියලු දෙනාටම ස්වාමීන් වහන්සේ අද සාකච්ඡාව තුළ අපට සාකච්ඡා කරන්නට තිබෙනවා දැන කියා ගන්නට තිබෙනවා සනස මේ භාවනාව සම්බන්ධයෙන් අප අපගේ වැඩසටහන බලන ශ්‍රාවක පිරිස යොමු කළ ප්‍රශ්න කිහිපයක් සනස එක වගේ ප්‍රශ්න කිහිපයක් තිබෙන නිසා මම ප්‍රශ්න තුන මුලින්ම ඔබ වහන්සේට මතක් කරන්නම් පින්වත් මහත්මියක් අපට ප්‍රශ්න යොමු කරලා තියෙනවා ගෞරවනීය ස්වාමීන් වහන්සේ අප බාහිර ලෝකයේ සමග ගනුදෙනු කරන අවස්ථාවේදී සිහිය පිහිටවා ගත යුතු ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමක් කර දෙන්න කියලා ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඉල්ලස්න සනසේ වගේම ඊළඟ ප්‍රශ්නය අපට යොමු වෙන්නේ අප ඉදිනදා දවසේ වැඩ කටයුතු වල නිරත වන විට සතර සතිපට්ඨානය තුල ඉඳිමින් මානසිකාරයත් නුවණත් පවත්වා ගන්න ඕන ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමක් කරලා දෙන්න කියන සන්නස ඒ සමානම තවත් ප්‍රශ්නයක් තිබෙනවා සන්නස එදිනෙදා කාර්යබහුල ජීවිතය තුළ භාවනාව සඳහා වාඩි විට විවිධ ශබ්ද ඇතිවන විට සිත ඒ කරා යනවා ඒ தත්ත්වය මගහරවාගෙන සිත ඒකාත්මික කරගන්න ක්‍රමවේදය පැහැදිලි කිරීමක් කරලා දෙන්න කියලා සන්නස් ඉල්ලා සිටිනවා මේ පිළිබඳව අපට පැහැදිලි කිරීමක් කරලා දෙන්න සන්නස්. ඊට පස්සේ සරණයි සියලු දෙනාටම එක සමානව සාකච්ඡා කරන්නට පුළුවන්කම තිබෙන ප්‍රශ්න තුනක් මම සංකෝපයෙන් කරන්නට යෙදුනේ. භාවනාව පිළිබඳව අපි විශේෂයෙන්ම හඳුනා ගන්නකොට දෛනික ජීවිතය තුළ අප භාවනා කිරීම සිදු කරනකොට ඇතිවන ප්‍රායෝගික ගැටලු කිහිපයක් කොහොමද අපි සීනුවන පවත්වා ගන්නේ ඒ වගේම සතර සතිපට්ඨානය ආදී දේ අපි පුරුදු පුහුණු කරන්නේ කොහොමද? ඒ මානසිකාර්යය සහ නුවණ උපදින ආකාරයට ඒ වගේම අපි මේ භාවනා කිරීමේදී ශබ්ද ආදී දේවල් පිළිබඳව අපි කොහොමද ප්‍රතිචාර දක්වන්නේ කියන කරුණු පිළිබඳව එතකොට මේ දේවල් දිහා බලලා අපිට කතා කරන්නට පුළුවන්කම තිබෙනවා අපේ භාවනාව අපි සකස් කරගන්න මූලික පියවරවල් පිළිබඳව. ඒකෙදි ශබ්දය කියන දේ තැනින් අපි පටන් ගත්තොත් අවසානයේට අහපු ප්‍රශ්නය ළඟින් අපි පටන් ගත්තොත් ශබ්දය කියන දේ කණ්ඩක ධර්මයක් ඇත්තට මේක භාවනාවට තියෙන කරදරයක් තමයි ශබ්දය කියන එක. ඉතින් නිශ්ශබ්ද පරිසරයක් තියෙනවා නම් ඒක ඊටාම පහසුයි. හැබැයි ශබ්දය පිළිබඳව අපි නිරන්තරයෙන් හිත යොමු වීම තියාගත්තාම අර ඊටා කුඩා ශබ්ද වුණත් ඇහෙන්න නිකම්ම පටන් ගන්නවා. මොකද මේ ශබ්දේ කරදරයි කරදරයි කියලා හිතන්න ගියාම අපිට ඒක ඇත්තටම කරදරේ ශබ්දයට වැඩිය ශබ්දේ කරදරයක් කියලා හිතන එක බවට පත් වෙනවා. ඒ කියන්නේ අර අපේ හිත ස්වභාවයෙන්ම ඒක පසුපසු පන්නන්නට හඹාගෙන යන්නට පටන් ගන්නවා. කෙනෙකුට එහෙම අවස්ථාවකට මුහුණ දෙන්න සිදුවන්නට පුළුවන්. අර මම කතා මම සිහිපත් කරන පොඩි උදාහරණයක් තියෙනවා. අර කෙනෙකුට භාවනා කමටහනක් ඉල්ලනකොට වඳුරා ගැන හිතන්නේ නැතුව ඕන දෙයක් ගැන හිතන්න කියලා කියනවා. ඒතර කමඨහන තමයි වඳුරා ගැන නොසිතා සිටීම. දැන් එතකොට මේ කෙනා කරන්නේ මොකද වඳුරා ගැන නම් හිතන්නේ නැහැ. වඳුරා ගැන නම් හිතන්නේ නැහැ. වඳුරා ගැන නම් හිතන්නේ නැහැ. මේක තමයි දැන් යා හිතින් නැවත නැවත කරන්නේ වඳුරා ගැන නොසිතා ඉඳීම සඳහා උත්සාහවත් වීම. අන්තිමේටම මේ දැන් වඳුරා ගැන හිතන්නේ නැතුව ඉන්න කමඨහන වඩන කෙනා හිතලා තියෙන වඳුරා ගැනනේ. අන්තිමේටම හැමතැනම වඳුරු පේන්න පටන් ගන්නවා. මොකද හිතන්නේ වඳුරා ගැන නිසා. හොඳට දැන් කමතහන වඳුර ගැන හිතන්න එපා කිව්වහම අපි වඳුර ගැන කල්පනා කරනවා වගේ ශබ්දය කියන එක භාවනාවට කණ්ඩකයක් බාධාවක් තමයි ඒක ප්‍රථම ධානාදී සමාධියෙන් උපදවන්නට පවා ඒ වුණාට ඒක අතහැරලා දාලා අපි යන්නට ගියාම ඒක බලෙන් යටපත් කරන්නට ගියාම ඒක ඒක තවදුරටත් තමන්ගේ මනසට බාධාවක් බවට පත් වෙනවා. ඇත්තට මේක කරදරයක් කියලා වඩා කල්පනා කරන සිත තමයි අපටම කරදරකාරී දේ බවට පත් වෙන්නේ. පරිසරය ගත්තාම නොඑක් ශබ්ද තියෙනවා. දැන් අපි gedaraක භාවනාවක් කරන කෙනෙකුට gedara අනිත් අය කෑකෝ ගහන දේවල් මේ දේවල් ඇත්තටම කරදරකාරී දේවල් වෙන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ වටපිටාවන් මගහරවා ගැනීම සමාධිය වඩන කෙනෙකුට බොහොම උපකාරීයි. ඒ නිසා රාත්‍රී කාලයේදීත් ඒ වගේම ඊටම උදෑසන අලුයම් කාලයේදීත් භවනාව සඳහා කාලය වෙන් කරවා ගැනීම තුළ ශබ්ද අපිට පරිසරය තුළ ඇසෙන ඒ නිසා ප්‍රායෝගිකව පුළුවන්කම තියෙනවා අර සමාධි නිමිත්තක් ආසේවනය කරන කෙනෙකුට ඒ කාලය තුළ සමාධි නිමිත්තක් වැඩි වශයෙන් ආසේවනය කරන්නට පුළුවන්කම තිබෙනවා ශබ්දවල බාධාවක් නැතිව. එතකොට ඒ ඇතම් ශබ්ද නිමිති පිළිබඳව අපේ සිත යනවා නම් මම අර කියපු විදිහට අපිට තියෙන ප්‍රශ්නේ වෙන්නේ ශබ්දවල තියෙන ප්‍රශ්නෙට වඩා අපි ශබ්දේ කරදරයක් ඇයි ගන්නා සිත චපල සිතේ තියෙන නැවත නැවත ශබ්ද නිමිති අරමුණු කර කර ඒ පසුපස යෑමේ ලක්ෂණය. ඉතින් ඒක අපි පරාජයටපත් කරන්නට ඕනේ. ඒක පරාජයටපත් කරන්න යනකොට අර වඳුර ගැන හිතන්නේ නැහැ කිව්වා වගේ ශබ්ද ගැන නම් හිතන්නේ නැහැ හිතන්නේ නැහැ කියලා යන්න ගියොත් ඒද ඇති වෙන්නේ ශබ්ද පිළිබඳවම තමයි. ඒ නිසා ශබ්දය කියන එක ඇසීම සාමාන්‍ය මට්ටමේදී බාධාවක් බවට අපි පත් කරගන්නේ නැතුව ඒ පිළිබඳව නොසලකා හැරීම වැදගත් වෙනවා. යමක් නොසලකා හරිනකොට ඒක નિરાයාසයෙන්ම අපින් අතහැරන දෙයක් බවට පත් වෙනවා. අපි ඒ වෙනුවෙන් තනක් දෙනකොට පිළිගැනීම් විදිහට හරි නොපිළිගැනීම් විදිහට හරි තනක් දෙනකොට ඇතම් දේවල් අපිට ප්‍රහාණය කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ ප්‍රහාණය කළ යුතු දේ. සමහර කෙනෙක් ඒකට අනවශ්‍ය විදිහට තනක් දුන්නාම එතන වාසය කරන්න පටන් ගන්නවා. දැන් අපි ගත්තාම මිනිස්සු ඉන්නවනේ සමහර මිනිස්සෙක් ඉන්නවා ලොකු පිළිගැනීමක් හම්බුනාම එතනම රැඳිලා ඉන්න පටන් ගන්නවා. සමහර මිනිස්සෙක් ඉන්නවා කිසිම පිළිගැනීමක් නැතුව ඊටාම නොපිළිගන්න අයහපත් ප්‍රතිචාර දැක්කොත් ඒකට නැවත නැවත අයහපත් ප්‍රතිචාර දක්වමින් පස්සෙන් එනවා. හිතත් අන්නේ ඒ වගේ තමයි. ඒකට ඒ ගෙනල්ලා දෙන අරමුණු ගැන අපි හොඳ ප්‍රතිචාරයක් දුන්නත් අපි වැරදි. ඒක ඒක නැති කරන්න උත්සාහවත් වුණත් වැරදි. ඒ නිසා ශබ්දය පිළිබඳව අපි නොසලකා හරින්නට ඕනේ. ඒකට ඒක නා නොසලකා හැරලා ඉන්නකොට එයා ඒ භූමියේ රැඳෙන්නේ නැතුව යනවා වගේ ශබ්දය පිළිබඳව අපේ හිත නැවත නැවත යන එක ඒක තිබුණත් එකයි නැතත් එකයි. ඒ ශබ්දයක් ඇහෙනකොට ඒ පිළිබඳව අවධානය අයින් කරලා ඒක නොසලකා හැරලා, ඒ කියන්නේ බලෙන් මම මේක ගැන හිතන්නේ නැහැ කියලා යන්න අවශ්‍ය නැහැ. ඒකත් ඇහුණ දෙයක්. හිත පොඩ්ඩක් පිට යනවා කියලා හිතනවා නම් ඒ ඒ සුළු අවස්ථාව වළක්වන්නට එපා. හැබැයි කමඨහන තුල ඔබ වඩන භාවනාව තුල හිත නිතරම පවත්වා ගන්න උත්සාහවත් වෙන්න. ඒක අතහැරෙන්න දෙන්න එපා. දැන් ශබ්ද විතරකයක් ඇහුනහම ඒක අනුන ඒක පස්සේ සිතුවිලි වැල් යන්නට නොදී ශබ්දය ඇහෙනවා ඔබ ශබ්දය පිළිබඳව දැනගත්තා ඊට පස්සේ හොඳ හෝ නරක විදිහට ශබ්දය ගැන හිත හිත යන්නේ නැතුව කමඨහන තුලට නැවත සිහිය ගන්න. එතකොට ඒක ඊටාම ප්‍රායෝගිකව ඔබට එතකොට පුළුවන්කම ලැබෙනවා අර ශබ්දය නොසලකා හරින්නට. ඒ වගේම ඔබ කරන භාවනාවත් එක්ක සතිය කියන දේ වඩා පුරුදු කරන්න සති නිමිත්ත කියන තැන ඒක පුරුදු කරනකොට අපිට වර්තමානයේ තුල සිහි රැඳවීම හිතින් පවත්වා ගන්නට පුළුවන්කම තිබෙනවා. නාසිකාග්‍රේ හෝ තොල් දෙක අතර අපේ සිහිය පිහිටුවා ගැනීම තුළ අපේ මනස බාහිර අරමුණු වෙත වේගයෙන් සැලෙන්න යන්නේ නැතුව ඒ මේ අත චංචල වෙන්නට නොදී එක අරමුණක මනාව සිහිය පවත්වා ගැනීමට අපිට සතිය උපකාර කරනවා. ඒකට ගොඩක් වෙලාවට සමහර කෙනෙකුට කමතහනක් ප්‍රකටයි එළියෙන ශබ්දාදී විතරකත් ප්‍රකට වෙනවා කියලා කියන්නේ අර සති නිමිත්තේ හිත තබා ගන්න නැති නිසා. අන්න ඒ නිසා අපි සති නිමිත්තේ හිත තබා ගැනීමත් අර භාවනාවත් එක්ක පුරුදු කරන්නට උත්සාහවත් වන්න. ඒක ඊටාම ප්‍රායෝගිකව ඒකට අර ශබ්ද අතහැරලා දාලා අපිට භාවනා කරන්න පුළුවන්කම තියෙනවා. ඒක භාවනාවක් කරන කෙනෙකුට එයාගේ ප්‍රායෝගික ජීවිතය තුළ එයාට ඇතිවන්නට පුළුවන්කම ලැබෙන තත්ත්වයක් ඇති වෙන තත්ත්වයක්. එතකොට මෙන්න මේ ආකාරයට අපි භාවනාව පිළිබඳව අපි විශේෂයෙන්ම සලකා බලනකොට අපි අනෙක් කාරණාව තමයි දෛනික ජීවිතය තුළ අපි කොහොමද ප්‍රධාන වශයෙන් මේක සතර සතිපට්ඨානය වැඩිම පැත්තෙන් හරි මේ භාවනාව අපි ප්‍රායෝගිකව සිහිනුවන වැඩිම පැත්ත දියුණු කරගෙන යන්නේ කියන එක. ඒකට මේක ප්‍රායෝගිකව අපි අපේ ජීවිතය තුළ එදිනෙදා ජීවිතය තුළ මේක භාවිත කිරීම සිද්ධ කිරීමේදී වැදගත්ම දේ තමයි අපි මානසිකාරයේ පැවැත්වීම සහ මානසිකාරයේ නිසා ඇතිවන නුවණ කියන කාරණාව අපි තේරුම් අරගෙන භාවනාවට ප්‍රවේශය සලසා ගැනීම. මානසිකාරයේහි ස්වභාවය තමයි අපි ඒ පිළිබඳව හැම වෙලාවකදීම විතර්ක මුල් කරගෙන අපි ඒ පිළිබඳව හිතනවා. නැවත නැවත සිත පවත්වනවා. අපි කය පිළිබඳව සිහිය පවත්වන්න ගත්තත් කයෙහි කය අනුව බලමින් වාසය කිරීම කියන තැන විතර්කණයට අපි ප්‍රමුඛතාවයක් ලබා දෙනවා. එතකොට සතර සතිපට්ඨානය තුල සහ අපි එහෙම නැතිනම් විපස්සනා මානසිකාරයක් තුල හෝ අපි සිහියේ දිනදා ජීවිතය තුල භාවිත කරනකොට වැදගත් මාර්ගයේ සාධනය කරන්න සිද්ධ කරන්නේ මෙතන සිහිය කියන කාරණාව. එතකොට සිහිය කියන දේ වෙන්කොට ගත්තාම සිහිය ලක්ෂණය තමයි චිර කතම්පි චිර භාසිතම්පි සරිතා අනුස්සරිතා කියන මේ ප්‍රධාන ලක්ෂණයක් අපි සිහිය හඳුන්වා දෙන්නේ. ඒකට යා සති අනුස්සති පතිස්සති සති සරණතා මේ ආදී ලෙස අපිට සිහිය පිළිබඳ කරන විග්‍රහයන් තුළ හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. සිහිය කියලා කියන්නේ මේ බොහෝ කල්කොට අපි කරපු දේවල්, කියපු දේවල් පිළිබඳව අපිට සිහිවත් කරන්න පුළුවන් මේ ගතිය. මේ සිහිය හඳුනා ගන්න කියන මේ ලක්ෂණ ටික බලන්න බොහෝ කල් සිත කීවා වූ කලා වූ දේ පිළිබඳව චිරකතම්පි චිරභාසිතම් සරිතානුස්සරිත. ඒක සිහිපත් වෙන ගතිය. දැන් මම සංක ඔබට ඔබේ ජීවිතය පිළිබඳව යම් කිසි වෙලාවක් දැන් මතක් කරන්න පුළුවන්. ඇයි මතක් කරන්න පුළුවන්කම තියෙන්නේ? ඒ අවස්ථාවේ සිහිවත්ත හිටිය නිසා නෙමෙයි. ඒ අවස්ථාවේ සිහියක් තිබුණා. සිහිය තිබුණ නිසා තමයි මතක් කරන්න පුළුවන්කම තිබුණේ. යම් තැනක අසිහියක් තිබුණොත් එහෙම ඒක මතක් කරන්න පුළුවන් කමක් නැහැ. ඒකනේ ස්වභාවය. එතකොට දැන් සිහිය නැති වුණොත් මොකද වෙන්නේ? අපි කියන අමතකයි කියලා. සමහරවල් පාඩම් කරන දේවල් අමතකයි. ඇයි? එතන සිහිය ඒ කර්ම ටික පිළිබඳව ඉදිලා තිබ්බේ නැත්නම් ඒක අසිහියට. එතකොට මේක තමයි සිහිය ලක්ෂණය තමයි හොඳින් Tamanට කළ කී දේ පිළිබඳව සිහිපත් කිරීමේ හැකියාව මේක සිහිය ලක්ෂණය. හැබැයි මේ සිහිය කියන එක විශේෂයි. ඒකට හේතුව තමයි අපි මේ ශාසනය තුල කතා කරන හිතන්න පුළුවන්කම සිහිය කියනකොට මේක මේ සති කියන කුසල ධර්මයේ කියන එකනේ අපි කතා කරන්නේ. මේක සතිය කියලා කියන්නේ කුසලයක්. ඒක අකුසලයක් පැත්තට යන්නේ නැහැ. දැන් කෙනෙකුට පුළුවන් තමන් කරපු අකුසල් ගැන හිතන්නත් නේ. එතකොට කෙනෙකුට හිතන්න පුළුවන් මේ මේක සතිය දෙහෙනක්. මානසිකාර්යය පැවැත්වීම කියන ලක්ෂණය තමයි එතන තියෙන්නේ. ඒ සිහි කරන්න පුළුවන් කියන ගති ස්වභාවයෙන් උලුප්පා දක්වන්නේ ප්‍රකට කරලා දක්වන්නේ මේ සිහිය පිළිබඳව හඳුන්වන්නට පුළුවන් ආකාරය. මේක තමයි සිහිය කියලා කියන්නේ. ඒ කියන්නේ තමන් කළ කී දේ පිළිබඳව තමන්ගේ මනස බොහෝ කල් කොට කළ කී දේ පිළිබඳව පවත්වන්න පුළුවන් සිහි කරනවා මනසින්. ඒක තමයි සිහියේ තියෙන ලක්ෂණය. එතකොට මේ සිහිය කියන එක කුසල ධර්මයක්, කුසල පැත්තට වැටෙන ධර්මයක්. එතකොට මේ කුසල ධර්මයක් වන සිහිය වැඩෙන්නේ කුසල කුසල අකුසල ධර්මයන් හඳුනාගෙන අකුසල් ප්‍රහාණය කිරීම පිණිස කුසල ධර්මයන් උත්පාදනය කිරීම පිණිස කටයුතු කරන කුසල සහගත අවස්ථාවන්හි තමයි කුසලය කියන දේ වැඩිමිට පත්වන්නේ. ඒකට අනිත් වෙලාවට එහෙනම් තියෙන්නේ සති කියන කුසල චෛතසිකය නෙමෙයි ඒක අසතියනේ. ඒකට එතන සිහිය නැතිකම. දැන් හිත ස්වභාවයෙන්ම සතියෙහි පුරුදු කළ යුතු නැහැ. අමුතුවෙන් පුරුදු කරන්න දෙයක් නැහැ. මොකද හිත ස්වභාවයෙන්ම තියෙන මොකේද අසතිය තමයි තියෙන්නේ. ඒ නිසා අසතිය කියන එක 아무තු ලක්ෂණයක් විදිහට ගෙන හැර දක්වන්නට ඕනේ නැහැ. හැබැයි හිත අකුසලයෙන් වළක්වලා කුසලයේ යොමු කරන්න පුළුවන්කම තියෙන සති කියන ධර්මය නිසා. ඒකට ඒක තමයි සතියේ තියෙන විශේෂ ලක්ෂණය. ඒකට මෙන්න මේ සිහිය කියන දේ අපි පුරුදු කරනවා කුමක් සඳහාද? ලෝක යථාර්ථය තේරුම් ගැනීම සඳහා. ඒ කියන්නේ සිහිය කියන දේ අපි සම්මා දිට්ඨිය හා යොදවනවා. සිහිය කියන එක සම්මා දිට්ඨිය හා යොදවනවා. එතන සිහිය කියන එක අපි නුවණත් එක්ක භාවිතයට ගන්නවා. මේක තමයි අපි මේ ශාසනය භාවනා කරනවා කියන එක ඇතුලේ අපි ක්‍රියාත්මක කරන දේ තමයි මේක. කෙනෙක් සිහිය වඩනවා කියලා කියන්නේ මොකද්ද? ඒක ඒ සිහිය එයාගේ ජීවිතේ ප්‍රායෝගිකව නුවණත් එක්ක භාවිත කරනවා කියන එක. මොකද මේ කාරණා ටික මම විශේෂයෙන් මේ අවධාරණය තුව කරන් කියන්නේ සමහර වෙලාවට අර සති කියන ධර්ම කොටහසේ විතරක් හඳුනාගෙන අර සම්පජඤ්ඤය කියන කොටස අතහැරලා නුවණ කියන කොටස අතහැරලා කෙනෙක් හිතනවා මේ සතිය කියලා දෙයක් දිනු කරගෙන යන්න පුළුවන් කියලා. සමහර වෙලාවට අපි දකිනවා මේ සතිය කියන එක මේ පහුගිය කාලේ මේ මේ කතා බහට පවා ලක්ුණ කරුණක් මේ අපි දැක්කා මේ මේක පාසල් පද්ධතියට එකතු කිරීම පිළිබඳව සති කියන දේ පිළිබඳව සාකච්ඡාවක් වෙන. ඒකදී අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළා තිබුණා මේ මේක ਸਰවාගමික දෙයක් වගේ මේ සති කියන දේ මේ සංකල්පය අපි හඳුන්වා දෙන්නට ඕනේ කියලා. ඇත්තටම සතිය කියලා කියන්නේ මේක මේ අපේ බුදුදහම තුළ විග්‍රහ කරන ප්‍රධාන සංකල්පයක්නේ සතිය. සති සම්පජඤ්ඤය කියන මේ දෙකනේ අපිට ලෝකෝත්තර ප්‍රතිපදාව. ඒකට මේ සිහිය කියලා කියන මේ මේ ව්‍යායාමය මේක සම්මා දිට්ඨියත් එක්ක යන්න ඕන දෙයක් නේ. මේ සම්මා දිට්ඨියත් එක්ක ක්‍රියාත්මක වෙන්න ඕන මේ සංකල්පය හැම වෙලාවකදීම සම්මා දිට්ඨියෙන් තොරව තොරව මේ කොටස ගලවලා දැම්මොත් එහෙම. මේක අපි වඩන්නේ සිහිය නෙමෙයි ඒක අසිහියනේ. ඒක ජීවිතේ ඒක යථාර්ථයේ තේරුම් ගැනීම පිණිස හේතු වෙන දෙයක් නෙමෙයි. ඒකට මම ඒක මතක් කළේ බුදුදහම තුළ අපි කතා කරන්නේ අසිහියට මඟ නෙමෙයි අපි කතා කරන්නේ සිහියට මඟ. සත්පුද්ගල ධර්මයන්ගේ ශුන්‍යතාවය පිළිබඳව සත්පුද්ගල භාවයෙන් හිස් කියන එක පිළිබඳව පෙන්වා දීම සඳහා අපි පවත්වන සිහිය තමයි වැදගත් වෙන්නේ. කොහොමද මේක එදිනෙදා ජීවිතය තුළ භාවිත කරන්නේ? කෙනෙක් මේක එදිනෙදා ජීවිතය තුළ භාවිත කිරීමේදී අපිට සතිපට්ඨාන වශයෙන් දකින්න පුළුවන්කම තිබෙනවා කාය, වේදනා, චිත්ත, ධම්ම කියන මේ ස්ථාන හතරක සිහි පැවැත්වීම. එතකොට කයano සිහිය පැවැත්වීම කායानुපස්සනා කියලා කියනවා. වේදනාවානුව සිහිය පැවැත්වීම වේදනානුපස්සනාවක්. සිතානුව සිහිය පැවැත්වීම චිත්තානුපස්සනාවත් ඒ ධර්මයන් අනුව සිහිය පැවැත්වීම ධම්මානුපස්සනාවත් අපිට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. හැබැයි කාය ප්‍රතිබද්ධ කියන්නේ කයක් එක්ක එකට අදහස් ගෙතිලා තියෙන පුද්ගලයෙක්. කය පිළිබඳව වැඩි නැඹුරුතාවයක් තියෙන පුද්ගලයෙක්. පුද්ගල බව කය පැත්තෙන් ප්‍රකට වෙන පුද්ගලයෙක්. වේදනානුපස්සනාව සහ චිත්තානුපස්සනාව වඩන්නට යෑම ප්‍රායෝගික වූවක් බවට පත් වෙන්නේ නැහැ. ඒකට දැන් අපි ගත්තොත් දැන් සමහර වෙලාවට අපි දකිනවා වේදනානුපස්සනාව වඩන කෙනා මේ ඉඳගෙන ඉන්නකොට කකුල රිදෙනකොට මේ රිදෙනවා රිදෙනවා වේදනාව වේදනාව දුක් වේදනාව දුක් වේදනාව දුක් වේදනාව කිය කී එක ගැන හිත හිත ඉන්නවා වේදනානුපස්සනාව වඩන්න කියලා. ඇත්තටම මේක වේදනානුපස්සනාව වැඩිමක් නෙමෙයි. මේක මේ මට රිදෙන්නේ, මගේ කකුල රිදෙන්නේ කියන එක ගැන හිත හිතින් එක මේ කකුල වේදනාවක්, කකුල වේදනාවක් හෝ දුක් වේදනාවක්, දුක් වේදනාවක් කියලා එහෙම පුද්ගලයෙකුට ඇති වෙන වේදනාවක් ගැන මානසිකාරය කර කර සිටීම වේදනානුපස්සනාවක් බවට පත් වෙන්නේ නැහැ. එතකොට දැන් අපි තේරුම් ගන්නට ඕනේ නිසා සතර සතිපට්ඨානයේදී අපේ සිහිය දියුණු වෙනකොට කරනකොට අපි කුමන තැනක ඉඳලාද අපි මේ සිහිය දියුණු කරගෙන යන්නේ කියන එක ගැන. ඒකට අපේ සිහිය දියුණු කරගෙන යනකොට අපි දකින්නට ඕන දේ තමයි අපිට මේ ප්‍රායෝගිකව ජීවත් වෙනකොට සත්පුද්ගල සංඥාව විශාල බලපෑමක් කරනවා මේ තමන්යයි ගන්න කය සහ අනුන්යයි ගන්න කය පිළිබඳව මෙන්න මේ පිළිබඳව තියෙන මේ ඝන සංඥාව දුරු කර ගැනීම සඳහා අපිට උපකාර වෙනවා මේ කයෙහි තියෙන ස්වභාවයන් පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කිරීම. ඒ වගේම රූප සංඥාවන්ගේ තමයි අපිට වැඩිපුරම කෙලස් ධර්මයන් ආශ්‍රව ධර්මතා ටිකක් පවතින්නේ. කාම ධාතුව පරියාපන්න වුණු සත්‍ය මේ රූපය අනුව ගිහිල්ලා තමයි වාසය කරන්නේ. දැන් අපි කැමති දේවල් හම්බ වෙන්නේ කොහෙද? අපි කැමති දේවල් හම්බ වෙන්නේ රූපේ පැත්තේනේ. දකින්න කැමති වර්ණ රූප තියෙනවා. අහන්න කැමති ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප. අපේ ලෝකයේ ඇත්තටම මේ රූප ආයතන පහත් එක්ක බැඳිලානේ අද තියෙන්නේ. එහෙනම් අපි ඉස්සෙල්ලාම කායानुපස්සනාව කතා කරන්නේ සතර සතිපට්ඨානයේදී මේ රූපය පිරිසිදු දකින්න තැනට මනසපත් කරගන්නට අවශ්‍ය නිසා තමයි මේ ධර්ම ටික පිළිබඳව කතා කරන්නේ. ඒකට කායानुපස්සනාව වැඩිම තුළ අපේ මනස යන්නට ඕනේ රූපස්කන්ධය කියන ස්කන්ධය පිරිසිදු දකින්න තැනට මනස පත්වන්නට ඕනේ. එතකොට එතෙන්ට මනස මොහු කරන්නට නම් අපි සමහර වෙලාවට පොඩි තැනකින් පටන් ගත්තත් ඒක ක්‍රමක්‍රමයෙන් දියුණු කරගෙන යෑමේ නුවණක් අපි සතුව තියෙන්නට ඕනේ. ඒ ගැන අපි ඉදිරියේදී දීර්ඝ ලෙස අපිට සාකච්ඡා කරන්නට පුළුවන්. භාවනාවන් විදිහට එකින් එකට එකින් එකට කොහොමද අපි කායානුපස්සනාව සඳහා ඒ දේ භාවිත කරන්නේ කොහොමද අපි ඒක දියුණු කරන්නේ කියන එක ගැන අපිට වෙනම කමටහන් ඔස්සේ දැන් කායානුපස්සනාව ගත්තාම අපිට දැන් ආනාපාන සතිය වැඩුවත් කායානුපස්සනාවක් ඊට පස්සේ මේ කයේ තියෙන දචස් කුණප කොටහස පිළිබඳව බැලුවත් කායानुපස්සනාවක්. ධාතු විදිහට බැලුවත් ඒකත් කායानुපස්සනාවක්. නවසීවතික විදිහට බැලුවත් ඒක කායानुපස්සනාව. මේ විදිහට අපිට කායानुපස්සනාවේ මේ ප්‍රභේදගතව අපිට දකින්න පුළුවන් ඉරියව් පැවැත්ම ආදී මේ සම්පජඤ්ඤයට අදාළව හේතු වෙන භාවනාවන් මේ ඇතුළේ අපිට සතිපට්ඨාන භාවනා කායानुපස්සනාවට අදාළව දකින්න පුළුවන්. සතර සතිපට්ඨානය කියලා කිව්වහම සිත පවත්න්නේ කොහොමද කියලා මේ ගැන මම හිතන්නේ මේ දේශන මාලාවක් අපිට එකින් එකට එකින් එකට හිත වඩන විදිහ ගැන කතා කරන්න සිද්ධ වෙනවා. හැබැයි මෙතනදී ඒ දීර්ඝ විග්‍රහයකට යන්නේ නැත්te අපි ඉස්සරහට එකින් එකට එකින් එකට වෙන වෙනම කතා කරන්න බලාපොරොත්තු වෙන නිසා. හැබැයි මෙතනදී ප්‍රධාන වශයෙන්ම මේ අහලා තියෙන ප්‍රශ්නයට පිළිතුරක් විදිහට දුන්නොත් ප්‍රායෝගිකව ඔයගොල්ලෝගේ ජීවිතය ඇතුළේ මේක භාවිත කරනකොට ප්‍රධාන අරමුණ බවට පත් වෙන්න ඕනේ සත්පුද්ගල සංඥා දුරු වීම කියන එක. ඒ සඳහා තමයි මේ මානසිකාරය පවත්වන්නේ. ඒකට ඒකෙදි සිහිය පවත්නකොට සිහිය විතරක් නෙමෙයි ඔගොල්ලොත් එක්ක දෙන නුවණක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ සත්පුද්ගල භාවයේ ඉක්මවා යන මට්ටමේ නුවණක් තියෙන්න ඕනේ. ඒකට මේ නුවණ භාවිත වෙන්නේ හැම වෙලාවකදීම තමන්ට ඒ ඒ තැන තියෙන ධර්මයන්ගේ ස්වභාවය පිළිබඳව තේරුම් ගත හැකි පරිදි. කෙනෙක් කෙස්ලොම්නිය දස් සම්මස්නහර ඇට ඇට මිදුළු හදවත් වගු වැඩු මේ ආදී ලෙස මේ රූපයේ තියෙන කුණප කොට්ඨාස පිළිබඳව මානසිකාරය පවත්නවා වන්නට පුළුවන්. එතකොට මේ කුණප කොට්ඨාසයන්ගේ මේ 32ම නැවත නැවත උච්චාරණය කර කර ඉන්නවා කියන එක නෙමෙයි භාවනාව කියලා කියන්නේ. ඔබේ භාවනාව බවට පත් වෙන්නේ ඔබට වඩාත්ම මේකෙන් දැනෙන කොටස පිළිබඳව අරගෙන භාවනා කිරීම. නවසීවතිකේ වුණත් ඒ විදිහට තමයි. ඒකට ඒ භාවනාව ඔබේ ප්‍රායෝගික ජීවිතයේදී ඔබ හැම තැනකටම ආදේශ කරන්නට ඕනේ. දැන් අපි එක නිමිත්තක් අපි හිතන්නකො තච පංචකේ වඩා ප්‍රකට වෙනවා. මොනවාද කේසා ලෝමා නඛා දන්තා තච් දන්තා තචෝ කියන මේ කොටස් පහ කෙනෙකුට වඩා ප්‍රකට වෙනවා මානසිකාරය කරන්න. මේ කේසා ලෝමා නඛා දන්තා තචෝ කියන තැනදී කෙනෙකුට තච කියන කොටස වඩා ප්‍රකටයි කියන්නේ කොහොමද? තච කියලා කියන්නේ සම කියන එකට. සම කියන කොටස වඩා ප්‍රකටයි. එතකොට සම කියන්නේ සත්වයේක්ද? සම කියලා කියන්නේ පුද්ගලයෙක්ද? සත් සම කියලා කියන්නේ සත්වයේක් නො වූ පුද්ගලයෙක් නො වූ අනාත්ම ධර්මයක්. එතකොට මේක ඇවිල්ලා මේ හැම විතරක් මේ සිවිය වගේ තියෙන මේ කොටස ගලවලා අරගෙන පැත්තකට දාලා තිබ්බොත් සත්වයේක් කියන සංඥාවට යන්නේ නැහැ. එතකොට අපිට මෙන්න මේ සම කියන කොටස මුල් කරගෙන අපි මානසිකාරයේ පවත්වන හැම වෙලාවකදීම මේ තියෙන අනාත්ම ධර්මයක් නෙමෙතන කියන තැන හොඳට තමන්ගේ මනසට ප්‍රකට වෙන විදිහට මානසිකාරය පවත්නවා. ඒක හොඳට නිමිත්ත ගන්නවා. දැන් මේ පුද්ගලයෙක් ඉන්නවා කියලා අපිට බාහිර දුව පුතා අම්මා තාත්තා අපි දන්න නොදන්න මිනිස්සු ඉන්නවා කියලා හම්බෙන තැනකට අපි අර ශක්තිමත් කරගන්න නිමිත්ත ආදේශ කරනවා. අර සම කියලා අපි ගත්ත ග්‍රහණය කරගත් අනාත්ම නිමිත්තක් තියෙනවානේ මේ හැර ඇඳුම ගලවලා පැත්තකින් දැම්මා වගේ මේ හැම කියන කොටස අපි අරගෙන තියෙන නිමිත්තක් ඒක භාවිත කරන්න පුළුවන්කම තියෙනවා මෙහෙම අනාත්ම ධර්මයක් මේ විදිහට තියෙන්නේ කියලා. ඒකට අර සත්පුද්ගල සංඥාව එකෙන් අපිට පුළුවන්කම තියෙනවා යටපත් කරගන්නට සත්පුද්ගල සංඥාව ඒ ඔස්සේ අපිට දුරු කරගන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට අන්න ඒක දැන් අපි කෙනෙක් දකිනකොට අපි කෙනෙක් දිහා බලනකොට අර සංඥාවෙන් බලන්න පුරුදු වෙන්න ඕන දැන් අර. එතකොට අර එන්නේ නැහැ අපිට අර බාහිරින් එන කෙලෙස් අපේ සිතට පීඩා කිරීම පිණිස එන්නේ නැහැ. එතකොට ඒක අපිට ප්‍රායෝගිකව භාවිත කිරීමේදී තාම පහසුවක් ගෙනවිත් දෙනවා. එතකොට මේ විදිහට දෙතිස් කුණප කොටාසයක Tamanට වැටහෙන කොටාසයක් අරගෙන භාවනා කිරීම ඒ නිමිත්ත පිළිබඳව මානසිකාරය කරන කෙනෙකුට ඊටාම වැදගත් ඒකෙන් මේ තමන්ගේ හිත ඒ නිමිත්ත උපුටලා අර ගන්නවා කියන එක. ඒ කියන්නේ ඒකේ තියෙන ඒ කොටස් අනාත්ම ස්වභාවය කියන එක තමන්ගේ හිතට උපුටා අර ගැනීම සහ නිස්සං වලට ආදේශ කිරීම කියන එක. ඒ වගේම මේක භාවිත කරගෙන යනකොට ඊට පස්සේ අපිට පුළුවන්කම තියෙනවා තවත් ටිකක් ඉස්සරහට යන්න. කෙනෙකුට හොඳටම මේ මට්ටම ප්‍රකට වෙනකොට ඒකෙන් කියන්නේ හැමදාම මේ හැම හැම කියලා හැම තැනකම මේ හැම තියෙනවා කියලා ඒක පතිත කර කර ඉන්න නෙමෙයි මේක ඉස්සරහට තියෙන්න තැනේ එතකොට දැන් ඒක වඩන කෙනෙකුට නම් ඕනනම් සමතේ පැත්ත මුල් කරගෙන වෙනමම සමාධිය උපදවන පැත්තකට යන්න පුළුවන්. හැබැයි අපිට අවශ්‍ය වෙන්නේ ඒ පැත්තට යෑම නෙමෙයි. භාවනා වැඩසටහනේ මුලින්ම අපි කතා කළා මේ භාවනා කමඨහන වැඩසටහනේදී අපි කතා කළා මුලින්ම මේ භාවනාව කොතෙන්ටද අපි අරගෙන යන්නේ කියන එක. අපි කිව්වා මේක මේ අරගෙන යන්නේ ගෘහ ජීවිතයක් ගත කරන කෙනෙක් නිවන් දැකීම සඳහා භවනා කරනකොට එයා කොහොමද එයාගේ භවනාව සකස් කරගන්නේ කියන තැන. ඒ හින්දා මේකෙදී බලන්න එපා සමතය මුල් කරගත්ත භික්ෂුන් වහන්සේලා විසින් ඒ පැත්තට භාවනාව වඩනකොට කොහොමද මේ සතිපත්තහනේදී මේ දෙතිස් කුණප කොටස පිළිබඳව දකින්නේ කියන තැනින්ම අනිවාර්යයෙන්ම ඒ ඉලක්කයේ ඔස්සේ ගිහිල්ලාම මේ භාවනාව කරන්න ඕනේ කියන කොටස දකින්න එපා මොකද සමහරලාට දැන් අපි පොතක ගත්තාම මේ පොතේදී පෙළ ගැස්වීම අනුව ගත්තාම එතනනේ අපිට කතා කරන්න වෙන්නේ නේ. භාවනා පෙළ ගැස්ම තියෙන. ඒකට අපි අපි එකෙන් අපේ ජීවිතය අපිට කරන්න පුළුවන් මට්ටමේ ඉඳලා අපි මේක පටන් අරගෙන ඉස්සරහට යන්න. ඒකට ඒකෙදී තියරියක් විදිහට හරියටම අර අර තමයි යන්න ඕනේ ක්‍රමේ. ඒ ටික කරමින් යන්න ඕනේ කියලා එතන අදහසක් ඇති කරගන්න මෙපා. ඊට වඩා එහාට තියෙනවා. ඊට වඩා එහාට කරන්න පුළුවන්කම තියෙනවා. මෙතන පටන් අරගෙන යන්න ඕනේ. අසුබේ කියන තැන බලන්නකෝ. එතකොට අසුබේ වඩන්න ඕනේ අසුබයි කියලා හිතන්න නෙමෙයිනේ. කියන පිළිකුල් කියලා පටිඝය ඇති කරගන්න නෙමෙයිනේ. රාගය යටපත් කරගන්න තමයි අපි අසුබේ වඩන්න ඕනේ. රාගය යටපත් කරගන්න අසුබේ වඩනකොට අපි රාගය දැන් යටපත් වුණාම ආය ආය අසුබේ වඩ වඩින්න ඕනේ නැහැ. ඒක ඒ භාවනාව තමන්ම ඔසවලා තියාගන්න ඊට පස්සේ අර ධාතු කමඨහනකට වගේ දැන් කම කියලා කිව්වත් මෙතනක් තියෙන පටවි ධාතු ස්පර්ශ වෙන ස්වභාවය තියෙන පටවි ධාතු. ඇත්තට මේ මේ කය ඇසුරු කරගෙන තියෙන මේ පඨවි ආපෝ තේජෝ ආයෝ කියන සතර මහා ධාතුක පැවැත්මක් නේ. ඒකට මේ සතර ධාතුෙන් එකක්වත් පුද්ගලයෙක් නෙමෙයි. මේ සත්‍යයක් නොවු පුද්ගලයෙක් නොවු අනාත්ම ධාතු මාත්‍රයක් විතරක්මයි නේද කියලා ඒ පිළිබඳව දකින මට්ටමකට තමන්ගේ හිත ඔසවා තබා ගන්න ධාතු වශයෙන් බලන්න. ඊට පස්සේ ධාතු වශයෙන් බලන කෙනාට ඊට පස්සේ පුළුවන් මේ ධාතු විදිහට තියෙන මේ ධාතු මාත්‍රෝ කය මේ විදිහට ගොඩනැගුණේ ඇයි කියන එක බලන්න. අන්න එතනින් එයාට පුළුවන් විපස්සනාව පැත්තට දකින්න මේ අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන මේ හේතු ටික නිසා නේද මේ කය මේ විදිහට සකස් වුනේ. මේ හේතු ටිකක ඵලයක්. එතකොට කනබන ආහාර ප්‍රත්‍යයෙන් නිපදුණු දේ ඒ විදිහටම තියෙනවා. එතකොට ඒකට අවිද්‍යා කර්ම තණ්හා ජනක හේතු විදිහට මේක උපදවන්න හේතු වෙලා තියෙනවා. එතකොට ඒ ධර්මයන්ට අනුරූපීව වර්තමානයේ කනබන ආහාර ටික උපයෝගී කරගෙන මේ කය ඉපදුණා. එහෙනම් මේක සත්වයක් නොව පුද්ගලයෙක් නොව හුදු මේ හේතුප්‍රත්‍ය ධර්මයක් නිසා හටගත්ත දෙයක්. එතකොට මේ යම් මේ කය පවත්වන්නට හේතු යම් ධර්ම ටිකක් තියෙනවා නම් ඒ ධර්මතාවයන්ගේ Nirodhayen සිඳී යෑමෙන් මේ කය පවත්වන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. ඒකයි මේ කානාත්මයි කියලා කියන්නේ පුද්ගලයෙක් නෙමෙයි. දැන් පුද්ගලයෙක් නම් Tamanට ඕන විදිහට ඒක තියාගන්න පුළුවන්. එහෙනම් ඇයි Tamanට ඕන විදිහට තියාගන්න බැරි අනාත්ම ධර්මයක්. මෙන්න මේ විදිහට රූපය පිළිබඳව විශ්ලේෂණය කරගන්න ඒක භාවනාව හැටියට පුරුදු පුහුණු කරන්න පටන් ගන්න රූපය ගැන හිතන තැනට මූලිකත්වයක් දෙන්න. එදිනෙදා ජීවිතය තුළදී මේක භාවිත කරන විදිහ ගත්තොත් එහෙම වීරයයි සිහියයි තමයි ඔකට වැඩගත් වෙන්නේ. කරන වැඩක් කරන ගමන් වුණත් මේ ගැන ඉස්සෙල්ලා මානසිකාරය කරන්න. මානසිකාරය කරනවා කියන්නේ දැන් අපි කතා කරපු විදිහට ඔබ තර්කානුකූලව හිතමින් උදාහරණ ගෙන හැර දක්වමින් ඒක පිළිබඳව මානසිකාරය කරගෙන හිතීම. එහෙම හිතනකොට හිතනකොට Tamanට දැනෙනවා ඇත්තටම මේක අනාත්මයිනේ කියලා. ඇත්තටම මෙතන පවතින මේ වගේ සත්පුද්ගල භාව නොවු ධර්මයක් නේ කියලා. අනේ තේරුම් යනකම ඒකට කියනවා මම නුවණ කියලා. හිතන එක වැඩිපුර තියෙන මානසිකාරය. ඒකෝර මේ මානසිකාරය කරගෙන කරගෙන යනකොට මේක ඇත්තටම මෙහෙම ධර්මයක් නේ කියලා Tamanටම වැටහෙන නුවණක් එනවා. ඒ නුවණ එන්නේ නැහැ මානසිකාරය පවත්වන්න. ඒ නිසා ඔබ නිරන්තරයෙන් මානසිකාරය පවත්වන්න ඕනේ. මානසිකාරයේ පවත්වනකොට නුවණ තහවුරු වෙනවා. නුවණ ස්පත් වෙනවා. දැන් මොකද කරන්නේ? තවදුරටත් අර හිතපු ක්‍රම ඔස්සේ හිත හිත යන්න ඕනේ අර නුවණ හරහා දකින්න පුරුදු වෙන්න මේ මෙහෙම අපි බලාගෙන ඉන්න පුළුවන් අපි එක දෙයක් දිහා නොබලා අපිට මෙහෙම පොදුවේ බලන් ඉන්න පුළුවන්. يعني අපිට පුළුවන් අපි ඉදිරිපස තියෙන වස්තුවක් දිහා ඍජුව බලන්නත් පුළුවන්. ඍජුව නොබලා අපිට පුළුවන් මේ සමස්තයක් ලෙස පොදුවේ බලාගෙන ඉන්න. නුවණ කියන එක මෙන්න මේ විදිහට පොදුවේ බලන තැනට තියාගන්න සියලු ධර්මයන් පිළිබඳව දකින්න තැනට මේක හේතුඵල ධර්මක පැවැත්මක් කියන තැන ඉස්මතු වෙන විදිහට අන්න ඒ ඒ විදිහට ගත්තාම ඔගොල්ලොන්ට කරන්න එදිනදා ජීවිතය තුළ වැඩ දෙකක් තියෙනවා පළවෙනි එක තමයි මානසිකාරය දෙවෙනි එක තමයි මානසිකාරය තුළ එන නුවණ හඳුනා ගැනීම ඒකට වඩා අමාරු නුවණ උපදින විදිහට මානසිකාරය පවත්වනකොට විතරයි කෙනෙක් දක්ෂ වුණොත් නුවණ කියන ටික හඳුනා ගන්න සහ නුවණ පවත්වන්න එතනින් එහාට යාට ප්‍රතිපදාව ඉතාම පහසුයි අවසානයේ දක්වා දියුණු කරගෙන යෑමට. එහෙමයි සමිංහස. සානන්ද ඊළඟ ගැටලුවත් අපිට යොමු වුණු ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ සඳහන් වෙන්නේ ඇසෙන්තරව රූපයත් රූපෙන්තරව ඇසත් නැති බව පැහැදිලි කරලා දෙන්න කියන සන්නස ඒත් එක්කම ඒ ප්‍රශ්නේටම තව කාරණා කිහිපයක් එකතු කරලා තියෙනවා සන්නස ඇහැ තමන් වෙලා තමන් ඇහැ වුණ බව ඇහැ ඒ මොහොතේ හටගෙන ඒ මොහොතේ නිරුද්ධ වෙන නුවණ යන කුමක්ද කියලා අහලා තියෙනවා සනස මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කරලා දෙන්න ඇහැ පිළිබඳව කතා කිරීමේදී අපිට තේරුම් ගන්නට පුළුවන් ඇහි තියෙන ස්වභාවය පිළිබඳව ඔබ මේක පරිශීලනය කරනවා නම් ධම්මසංගණිප්‍රකරණයෙහි දැක්වෙන රූපකාණ්ඩ විග්‍රහය තුළ චක්කායතන රූපය කියන එක පැහැදිලි කරනවා. ඇස කියන්නේ මොකක්ද කියන එක වගේම ඊට බාහිර ආයතන වෙන රූපායතන රූපය පිළිබඳව විග්‍රහ කරන්නේ කොහොමද කියන එක පිළිබඳව දකින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේකටම අනුයාත කරගන්නට පුළුවන්කම තිබෙනවා පටිසම්භිදා මග්ග ප්‍රකරණයේ කියන වත්තුනානත්ත්‍ය ඥානය සහ ගෝචරනානත්ත්‍ය ඥානය කියන මේ ඥානයත් අපිට එකට ලං කරගන්නට පුළුවන්කම තිබෙනවා. ඒකට මේ කරුණු කාරණා ටික අපි එක තැනකට අරගෙන බලනකොට අපිට බොහොම අපූර්ව ධර්මයක් කුස්මත්ව දකින්නට පුළුවන්කම තිබෙනවා. බුදුරජාණන් වහන්සේ චක්කායතන රූපය ගැන දේශනා කරනකොට ඇහැ පිළිබඳව දේශනා කරන්නේ මේ අපි යමක් ඇහැයි කියලා කියනවා නම් හොඳෙක්ම ඒ චක්කු ප්‍රසාදය පිළිබඳවම පැහැදිලි කිරීමක් විදිහට. ඒකට ඒ ප්‍රසාදය පිළිබඳව පැහැදිලි කිරීම කරන්නේ ඒ ප්‍රසාදය ස්මතු වන ක්‍රියාකාරීත්වයත් එක්ක තමයි පැහැදිලි කරන්නේ. ඒක අතහැරලා නෙමෙයි. දැන් අපිට ඇහක් තියෙන බව අපිට දැනෙන්නේ කොහොමද? අපිට ඇහක් තියෙනවා කියලා අපි දැනගන්නේ කොහොමද? අපිට ඇහක් තියෙනවා කියලා මල්සංග පුළුවන්ද දැනගන්න ඔබට රූප පේන්නේ නැත්නම් කවදාවත්. කිසිමම රූපයක් පෙනිලා නැත්නම් ඔබ දන්නවද ඔබට ඇහක් තියෙනවා කියලා? කිසිමම රූපයක් පේන්නේ නැත්නම් ඔබට කවදාවත් දැක ගන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඔබට රූප මේ පෙනීමක් නැතුව ඇහක් තියෙනවා කියන එක දැනගන්න පුළුවන් කමක් නැත්තේ. එහෙනම් අපිට අවශ්‍යයි එක කරුණක්. ඒ තමයි අපිට යම් විදිහකින් රූපයක් පේනවා කියන දේ අවශ්‍යයි. ඇහැට රූපයක් ගැටෙනවා කියන දේ අවශ්‍යයි. අපිට මේ ඇහැ කියන දේ පිළිබඳව තේරුම් ගන්න. ඒ නිසා තමයි චක්කායතනය පිළිබඳව විස්තර කිරීමේදී අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යම් අවස්ථාවකදී ඇසෙහි රූපය ගැටේනම් එතකොට ගැටුණා නම් වර්තමානයේ ගැටෙනවා නම් අනාගතයට ගැටෙන්නේ නම් කොටිම කියනවා නම් යම් ගැටෙන බවක් තියෙනවා නම් පතිත වෙන බවක් තියෙනවා නම් ඇස රූපේහි ගැටෙන බවක් තියෙනවා නම් මේ මේ ඔක්කොම ටික පෙන්වනවා දෙපැත්තටම එතකොට අතීතයෙන් වර්තමානයෙන් අනාගතයෙන් සහ ඒ ස්වභාව ලක්ෂණයෙන් එහෙම බවක් තියෙනවා නම් අන්න ඒක තමයි චක්කායතනය බලන්න ඒක තමයි චක්කායතනය එතකොට චක්කායතනය කියන එක විස්තර කරේ කොහොමද ඇහැ කියන දේ තියෙනවා ඇහැට යම් වර්ණ රූපයක් ආපාතාගම වෙනවා වැටෙනවා. අන්න ඒ අවස්ථාව තමයි ඇහැ කියලා කියන්නේ. ඒ ඒ රූපේ ගෝචර කරගන්න බව තමයි ඇහැ කියලා කියන්නේ. එතකොට ඒ රූපය ගැටෙන්නේ නැත්නම් කොහොමද ඇහක් තියනවා කියලා දැනගන්න. ඒක දැනගන්න විදිහක් ඇත්තේ නැහැ. එහෙනම් ඇහැ ගැන කතා කරන්න බෑ අපිට රූපයේහි ආපාතාගමයක් නැතිව. ඒක කවදාවත් වෙන්නේ නැත්නම් අපිට ඇහැ ගැන කතා කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒකට ඇහැ කතා කරන්න පුළුවන්කම තියෙන්නේ රූපයක් ආපස්සාගම වෙනකොට. ඇහැට රූප වැටුණත් අත්සංක පුළුවන්ද රූපය පිළිබඳව දැනගන්න ඒ පිළිබඳව සිතක් උපදින්නේ නැත්තම්. ඒකට ඒ පිළිබඳව සිතක් උපදින්නේ නැත්තම් ඒක දැනගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ චක්කු සම්පස්සය, චක්කු සම්පස්ස ප්‍රත්‍යයෙන් උපන් වේදනාව, සංඥාව, චේතනාව, චක්කු විඥානය මෙන්න මේ අවස්ථාවට එනකම්ම දේශනා කරනවා මේ තමයි චක්කායතනෙ. ඔතෙන් දැනගන්න මේ චක්කු විඥානය උපදින තැනට එනකම් දේශනා කරනවා චක්කායතන රූපය ගැන විස්තර කරන්න යනකොට. මොකද චක්කායතනය ඇති බවට යනවා කියලා කියන්නේ ඇති බවට සංග්‍රහ වෙනවා කියලා කියන්නේ එතනදි සිද්ධ වෙන්නේ අපි දර්ශන කෘත්‍ය සිද්ධ වෙන තැනින් ඒක හඳුනා ගන්නට ඕනේ. ඒකට චක්කු ප්‍රසාදේ නම් වූ වෙනමම තියෙන රූපයක් පිළිබඳව කෙරෙන විග්‍රහයකට වඩා මෙතනදී පැහැදිලි කරන්නේ මේ දර්ශන කෘත්‍ය තුල බුදුරජාණන් වහන්සේ ඇසෙහි හඳුනා ගැනීම පිළිබඳව විග්‍රහයක් තමයි සිද්ධ කරන්නේ. ඒකට අපි තේරුම් ගන්නට ඕනේ අන්න ඒ දේ සිද්ධ වෙන ආකාරය පිළිබඳව. ඒ නිසා තමයි ඇහැ නැතුව රූපෙවත් රූපේ නැතුව ඇහැවත් පනවන්න බෑ කියලා කියන්නේ. දැන් ඇහැ නැත්තම් අපිට පුළුවන් රූප දකින්න. ජාත්‍යන්ද කෙනෙකුට උපතින්ම අන්ධ කෙනෙකුට එයාට අදහසක් තියෙනවද ලෝකේ තියෙන රතු පාට මෙහෙම පාටක්, කළු පාට මෙහෙම පාටක්, මෙහෙම අදහසක් ඇත්තේ නැහැ නේ. එයාට එහෙම වර්ණ ගැන අදහසක් ඇත්තේ නැහැ. වර්ණ ලෝකයාගෙන් හිස්. අන්න ඒ වගේ මේ ඇයි ඇහැ නැතිකම නිසා එයාට එහෙම රූප වලින් එයා හිස් වෙලා තියෙනවා. ඒකට ඇහැ නැත්තම් එයාට වර්ණ රූප එයාගේ ලෝකේ ඇත්තේ නැහැ. එහෙනම් ඇහැ තිබ්බොත් තමයි රූපේ තියෙන්නේ. රූපේ තිබ්බොත් තමයි ඇහැ තියෙන්නේ. ඒ වගේ මේකට සමානුපාතිකව හිත උපදින්නට අවශ්‍යයි. ඒකට මේ තුන්දෙනාගේ එකතුව තුළ තමයි ඇහැ පණවන්නේ, රූපය පණවන්නේ. ඇහැටයි රූපෙටයි පෙන්වන්නේ එකම කාරණා ටික තමයි බුදුරජාණන් වහන්සේ මේ රූප දෙක පිළිබඳව විග්‍රහ කිරීමේදී එකම ධර්ම න්‍යාය තමයි භාවිත කරලා තියෙන්නේ. එතකොට මෙන්න මේ ඇහැ අපි කොහොමද විපස්සනාව පැත්තට අපි අරගන්නේ කියන එක පිළිබඳව බලනකොට අර වත්තුනානත් ඥාන, ගෝචරනානත් ඥාන කියන මේ ඥානයන්ගෙදී අපිට දකින්න පුළුවන් මේකේ ස්වභාවය පිළිබඳව, මේ ඇහි තියෙන ලක්ෂණයන් පිළිබඳව. එතකොට මේ ඇහැ අත්භව පරියාපන්නයි. මේක ආත්ම භාවයට අනුගිය ධර්මයක් හැටියට අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ ඒ ආත්ම භාව පරියාපන්න ධර්මයක් තමයි ඇහැ කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් මේ කෘත්‍ය සම්පාදනය වෙන වෙලාවේදී ඒක තමයි මේ විපාක අවස්ථාව බවට පත් වෙලා තියෙන කෙනෙක් කෙනා ජීවත් වෙනවා කියන දේ සිද්ධ වෙලා තියෙන හැට රූප ගැටෙනවා කනට ශබ්ද ඇහෙනවා නාසයට ගඳ සුවඳ දැන් කොටිම කියනවා අපි ජීවත් වෙනවා කියන බව තියෙන ආයතන ටික පරිහරණය කිරීමත් එක්ක නෙමෙයි ඒකට අන්න ඒ ධර්මයක් එක්ක අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා ඒ අවස්ථා ටිකේ ධර්මයන්ගේ එකතුවත් එක තමයි මේකේ පැවැත්ම කියන දේ තියෙන්නේ. ඒකට මේක අහුත්වා සම්භූතං. මේක උපදින්නේ කොහොමද? පෙර නොතිබී හටගත් ධර්මයක්. ඒක අත්භව පරියාපන්නයි කියන්නේ මේ ආත්මයක් එක දිගට තියනවා කියන කතාවක් නෙමෙයි. මොකද්ද මේ වෙන්නේ? ඒක පෙර නොතිබී හටගන්නවා. ඒ කියන්නේ දැන් ඇහැ ඉපදුනේ කලින් තිබුණ ඇහැ ඉපදීමක් විදිහට නෙමෙයිනේ. චක්කු ප්‍රසාදය හටගත්තා. හටගන්නකොටම රූපයක් ගැටුණා. හට ගැනීමත් එක්කම වෙන්නේ ඊළඟට රූපය ගැටීම කියන එක. ඒකත් එක්ක හටගන්නේ යම් මොහොතකද ඒ ක්ෂණයෙම වෙන දෙයක් තමයි රූපය ආපත්තහගම වීම කියන එක. ඒකට ඇහැට රූපය ගැටුණට පස්සේ තමයි හිත එතන පහළ වීම, සිත ඉපදීම සිද්ධ වෙන්නේ. ద్వාරයට හිත ආවර්ජන වෙලා එතනට යොමු වීම සිද්ධ වෙන්නේ. ඒකට මෙන්න මේ තුල තමයි දර්ශන කෘත්‍ය කියන දේ උපදින්නේ. ඒකට ඊළඟ මොහොතේදී රූප ගැටෙන්නේ අර කලින් තිබුණ ප්‍රසාදයට නෙමෙයි. අලුතෙන්ම ඇහැකට තමයි ආපහු රූප ගැටෙන්නේ. ඒකට ගැටෙන්නේ කලින් ආපු වර්ණ රූපයක් නෙමෙයි. අලුතෙන් රූපයක් තමයි ගැටෙන්නේ. එතන උපදින විඥානන චිත්තය කලින් තිබුණ චිත්තය නෙමෙයි අලුත් චිත්තයක් තමයි එතන උපදින්නේ. එහෙනම් පේනවා කියන සිදුවීම පෙර නොතිබී හටගත්තා. ඉතුරු නැතුව ඒ ධර්ම ටික එතනම නැති වෙලා යනවා. ඊට පස්සේ නැවත අලුතෙන්ම ආපහු උපදින අලුතෙන්ම නැති වෙලා යන එකයි අපිට කියන්නේ අහුත්වා සම්භූතං නොවි හටගත්තා හුත්වා න භවිෂ්‍යති වර්තමානයේ වී න භවිෂ්‍යති අනාගතයට නොවන්නේ ඉතුරු නැතු එක නැති වෙලා යනවා කියන එක. ඒකට වර්තමානයේ වී මත්තක පවත් පැවැත්මක් ඒක ඇත්තේ. වර්තමානයේ පැවතේ ධර්මයේ නිරෝධයටපත් වෙනවා. ඒකට ඇහි ස්වභාවය මේක රූපේහි ස්වභාවය මේක සිතේ ස්වභාවය මේක. ඒකට මේකනම් මේ ධර්මයන්ගේ ස්වභාවය කොහොමද අපි දැකපු ලෝකය නිත්‍ය ලෝකයක් බවට පත් වෙන්නේ? අපි දැකපු ලෝකය කිසිම ආකාරයකින් කිසිම විදිහකින් නිත්‍ය දෙයක් බවට පත් වෙන්න පුළුවන් කමක් නැත්තේ. මේ කතා කරන්නේ ඇත්තටම ගත්තොත් මේ භෞතික ලෝකය භෞතික ද්‍රව්‍ය භෞතික රූප මේ ධර්මයන්ගේ පැවැත්ම ගැන කතාවක් නෙමෙයි. මෙතනදී කතා කරන්නේ මේ ලෝකය ගොඩනැගුණු ආකාරය පිළිබඳව හේතුඵල ධර්ම අනුසාරයෙන් තමයි මේ කතාව කතා කරන්නේ. හරි සනස මට ඒ කාරණාවටම පැහැදිලි කිරීම කරලා දෙන්න තනක දැන් සමාජයේ මතයක් තියෙනවා මේ රූප තියෙනවා තියෙන රූප පේනවා ඒත් එක්ක මේකේ අනිත් පැත්ත තියෙන සනද මේ රූපේ කියන්නේ මේ මනසින් හදාගන්න දෙයක් මෙන්න මේ අන්ත දෙක පිළිබඳවත් ඒත් එක්ක පැහැදිලි කිරීම කරලා දෙන්න සන්නාස රූපය කියලා කියන දේ පැහැදිලි කර ගැනීමේදී භාවිත කරනවා රූපයේ ස්වභාව ලක්ෂණ පිළිබඳව කතා කරනකොට මේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා මේ විදිහේ රූපය ගැන අපි කතා කරනවා. ඒකට රූපය ගැන මොකද මේ මේ පැහැදිලි කිරීම කරන්න බෑනේ. නැත්නම් කොහොමද රූපයේ ස්වභාවය ගැන කෙනෙක් තේරුම් ගන්නේ? පැහැදිලි කිරීම කරන්නට ඕනේ. ඒකින් කියන්නේ බාහිර එබඳු ධර්මයක් ඒ විදිහට තියනවා කියන එක පැහැදිලි කරගන්න නෙමෙයි මේ පැහැදිලි කිරීම කරන්නේ. ඒ පැහැදිලි කිරීම කරන්නේ රූපය කියන්නේ මේ බඳු දෙයක් කියන තේරුම් ගැනීමට විතරයි. ඒකට ඒ දැනුම ප්‍රයෝගී කරගෙන ගේන දේ තමයි ඒක කොහොමද අපිට හම්බෙන්නේ එහෙනම්. දැන් අපිට ඕනේ ආයතන ධර්ම අනුසාරයෙන් අප විසින් ගොඩනගා ගන්න ලෝකයට වටිනකම් නොවටිනකම් දෙමින් සංහාදී වශයෙන් අසුරු කරගෙන ඉන්න මේ ගොඩනගා ගන්න සංකලේශී භාවයෙන් මිදෙන්න නෙවෙයි. තණ්හාව දුරු කරන්න නෙවෙයි. අපිට ඕමනාව තියෙන්නේ භෞතිකව ධර්මයක් තියනවා කියන දේ මතට ගිහිල්ලා ඒ තියෙන දේ අනුව අපි ලෝක වෙනස් කරගන්න තැනකට යන්න නෙමෙයිනේ. එහෙනම් අපිට මේකෙදි තේරුම් ගන්න ඕන දේ තමයි රූපය පෙනෙන තැන ඇත්තටම තියෙන යථාර්ථය සහ තමන් ඒ පිළිබඳව මනසින් ගොඩනගා ගන්න ලෝකයේ පිළිබඳව තමයි තේරුම් ගන්න අවශ්‍ය වෙන්නේ. එහෙම නැතු ඒක භෞතිකව විශ්ලේෂණය කරගෙන ගිහිල්ලා කොච්චර ගියත් එයාට ඒක පුද්ගල සංඥාව දුරු කර ගැනීමට හේතුවක් බවට පත් වෙන්නේ නැහැ. පුද්ගල සංඥාව දුරු කරගන්න ගන්න හේතුවක් වෙන්නේ නැහැ කියලා කියන්නේ භෞතිකව රූපය මේ මොහොතේදී බිඳෙමින් පවතිනා වූ රූපයක් උනත් යම්කිසි කෙනෙකුට නිමිත්තක් එළිය හම්බෙනවා නම් හමු වෙනකොට ඒ කියන්නේ යාට ඊට සාපේක්ෂව විඳින්න පුද්ගල බව තමන්ගේ පැත්තෙන් හම්බෙලා තියෙනවා කියන එක. දැන් හිතන්නකෝ මේ වෙලාවේ කිසිම සත්වයක් නැති තැනක කොහේ හරි රූපයක් තියෙනවා කියලා හිතන්නකෝ. කිසිම සත්වයක් නැහැ. හරිද? මහා වනාන්තරයක් තියෙනවා කියන්නේ මේ මහා වනාන්තරයක ඔතනක හරි රූපයක් තියෙනවා. ඒකට දෙවියෙක්වත් සතෙක්වත් නැහැ. ඇත්තටම එහෙම එකක් තියනවද? මං අහන්නේ ඇත්තටම එහෙම එකක් තියනවද? එතකොට එහෙම එකක් තියනවා නම් එහෙම එකක් තියෙන්නේ කොහොමද? හුදෙක්ම එහෙම ධර්මයක් ලෝකෙ विद्यमान වෙන්න බෑනේ. ඇයි ලෝකෙ विद्यमान වෙන්න බෑ කියලා කියන්නේ? මේක විශ්ලේෂණය කරගන්න යන්න එපා. භෞතිකව ගිහිල්ලා භෞතික විද්‍යාත්මකව කල්පනා කරලා ඒ විදිහේ අංශු නැද්ද? එහෙම ධාතු තියෙන්න බෑද? ඇයි බැරි නම් වෙන්නේ කියලා ඒ ඒ පැත්තට අපි පරිසරන්න ආයෙතු නෑ අපි තේරුම් ගන්න ඕනේ මේ වෙලාවේ එහෙ රූප තියනවා කියන එක ගැන නෙමෙයි. මේ වෙලාවේ එහෙම තනක් තියනවා නම් ඒ තියෙන තන ගැන මම අහන්නේ ඒ කෙනෙකුට තියෙන දැනුම් පරාසය මොකද්ද? ඒ තියෙන තන ගැන තියෙන දැනුම් පරාසය තමයි එයා දැකපු රූප අනුසාරයෙන්. එයා දැකපු අනාන්තර, එයා දැකපු ගස්කොළන්, එයා ගස්කොළන් ගැන හිතාගෙන ඉන්න අදහස්. ඒ අනුව නෙමෙයි දෙයායේ ලෝකෙ හිත මනසින් ගොඩනගාගන්නේ. එහෙම නැත්තම් කොහොමද මේ වෙලාවේ එහෙම තැනක් තියෙනවා කියලා එයා දන්නේ? එයා දැකපු රූප නිමිති අනුසාරයෙන් ඇසුරු කරගත්ත සංඥාවක් මිසක ඒකත් එහෙම දෙයක් ඇසුරු කළා කියන ගණිතය යන්නේ නැහනේ. අපි මේ කතා කරන්නේ ආයතන ගෝචර වෙන ලෝකයේ ගැන පැවැත්මක් විසක කවදාවත් භෞතිකව එහෙම දෙයක් ඇත්තටම තියනවා කියන තැනකට යන්න නෙමෙයි. එහෙම එහෙම තියනවායයි කියලා ගැනීම ඇත්තටම ඊටාම වැරදි. එතකොට ඕක කියපු ගමන් හිතනවා එහෙනම් මේ කියන්නේ නැහැ කියලා කියලා ටක් ගාලා ඊටු ප්‍රශ්නෙට උත්තරේ පුරව ගන්නවා. දෙන්න කලින් භෞතික මේක තියනවාමයි කියලා මේ විදිහට ගන්න එක වැරදි කියපු ගමන්ම ඊළඟ ප්‍රශ්නෙට උත්තරේ සමහරව පුරව ගන්නවා. එහෙනම් මේ කියන්නේ නැහැ කියලා. ඔක ඉතින් හදා ගන්නවා කියලා. කියලා අර අනිත් කන්තේට මේක ඇවිල්ලා පුරව ගන්නවා. නෑ මේක පුරව ගන්න කලබල වෙන්න එපා මේ කියන්නේ බාහිර රූප මොකක්වත් නෑ ඔක්කොම හිතේ කියන එක ගැන නෙමෙයි එතකොට දැන් අපිට එහෙනම් මේ ඇහැට මොකද්ද ඇවිල්ලා ගැටෙන්නේ මොකද්ද ඇවිල්ලා පතිත වෙන්නේ පටිහඤ්ඤති කියලා කියන්නේ පස්සති කියලා කියන්නේ නේද එතකොට ස්පර්ශ වෙන්නේ මොකද්ද එතකොට බාහිර එහෙම ධර්මයක් නැත්තම් ඒක මොකක්ද ඇවිල්ලා ස්පර්ශ වෙන්නේ නෑ එහෙම දෙයක් තියෙනවා එතකොට ඒ තියෙන්නේ මොකද්ද ඒ යම් වෙලාවක ඇහැ තියනවා නම් අන්නේ ඇහැ හටගත්ත වෙලාවට ඒ බාහිර වර්ණ සටහනක් ආපාතහගම වෙනවා කියන එකක් තියෙනවා. එහෙම රූපයක පැවැත්මක් තියෙන. එහෙම රූපයක පැවැත්මක් නැත්නම් එහෙම පැනවීමක් පේනවා කියන දේ පණවන්න පුළුවන් කමක් නැහැ. එහෙම රූපයක පැවැත්මක් තියෙනවා. පුප්ප සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහන්නේ ලෝකේ යම් කිසි විදිහකින් මේ පඬිත්යන් විසින් යමක් නැතේයි සම්මත නම් මාත් ඒක නෑ කියලා කියනවා. ළමක් යමක් තියනවා කියලා සම්මත නම් මාත් එක තියනවා කියලා කියනවා. වහන්නේ නිත්‍ය වුණ රූප මේ මේ අදහස සාමාන්‍යයෙන් කතා කරොත් පොදු ඒ සූත්‍රේන අදහස. ඒක නිත්‍ය වුණ රූපයක් නැහැයි කියලා ලෝකෙ කියනවා නම් මහන්නේ ඒ ඒ විදිහට මේක මමත් දේශනා කරනවා මේ නිත්‍ය වුණ රූපයක් නැහැ. එතකොට යම් අනිත්‍ය වුණ අනිත්‍ය වෙන ස්වභාවයේ රූපයක් තියෙනවා කියලා කියනවා මහන්නේ මමත් ඒක ඇත්තයි කියලා කියනවා. දැන් ඇහැට පේන අනිත්‍ය ධර්මයේ ස්වභාව කරගත්ත මේ මොහොතට ඉපදුන ඉතුරු නැතුව නිරුද්ධ වෙන රූපයක් කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ මේකක් නැහැ කියලා. ඒ හින්දා භෞතිකව ඇවිල්ලා මේ රූපයට ආධ්‍යාත්මික ආයතනයට ගෝචර වෙන ගැටෙන ස්පර්ශ වෙන භෞතික රූපායතනයක් තියෙනවා. ඒ රූපායතනය හැබැයි තියෙන්නේ කොයි වෙලාවටද? අර ඇහැට ස්පර්ශ වෙන වෙලාවට සහ ඒ ඇහැට ඒක ඇවිල්ලා ගැටෙනකොට ඒක හිත යොමු වෙන වෙලාවට විතරයි ඒක තියෙන්නේ. ඒකට ඒ ධර්ම ටික නැති වෙලා යනකොට ඒ රූපය තියනවායයි කියලා කීම සාධාරණද? ඒක ගෝචර කරගත්ත ආයතනයක් නැත්නම් ඒක දැනගත්ත සිතක් නැත්නම් ඒ ධර්මයේ තියෙනවයි කියලා නැවත අපි කතා කරන එක ඒක ප්‍රායෝගික නොවුණු ඊටාම අනුවන තැනක් තමයි ඒක නැවත තියෙනවයි කියලා කතා කිරීම. එහෙනම් අපිට හම්බ වෙන්නේ මොකද්ද? රූපය කියලා අපිට හම්බ වෙන්නේ හේතු ටිකක් නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙන ධර්මයක් මිසක අපිට භෞතිකව තියනවාමයි කියලා ස්ථාවරව පෙන්වන්නට පුළුවන් විදිහට හෝ භෞතිකව නැහැ කියලා කියන්නට පුළුවන් දෙයක් නෙමෙයි. එහෙම කියනවා නම් ඒක ඒ අදහස් දෙකම ඊටාම වැරදි අදහස් දෙකක්. භෞතික රූපය කෙනෙක් තියනවා කිව්වා. එහෙම වුණොත් ආයතන ගෝචර නොවන ආයතන ගෝචර නොවි තියාගෙන ඉන්න ලෝකයක් වෙනම තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මේ ලෝකයේ ලෝක සමුදය ලෝක නිරෝධය සහ ලෝක නිරෝධගාමිනී ප්‍රතිපදාව ගැන කතා කරනකොට මේ තමන්ගේ මේ බබයක් තරම් වූ ශරීරය තුළ ක්‍රියාත්මක වන මේ ක්‍රියාවලිය තුළ ගැන කතාවක් මිසක නැත්තම් සලායතන නිරෝධය නිවනයි කියලා දේශනා කළා මිසක එතනින් එහාට දෙයක් නෙමෙයි එහෙනම් අපි සලායතන නිරෝධයෙන් සාක්ෂාත් කරන්න තියෙන්නේ. අපි සාක්ෂාත් කළ යුතු නිරෝධය බවට පත් වෙන්නේ වර්තමාන එළියේ දෙයක් තියනවා තියෙන එකේ රූප කලාප මේ වෙලාවේ කැඩි කැඩි බිඳි බිඳි වේගෙන් යනවා කියන එක නෙමෙයි අපි අපි දැක්ක යුතු වෙන්නේ. අපි සාක්ෂාත් කළ යුතු දේ වෙන්නේ මොකද්ද? මේ ස්පර්ශ ආයතන ධර්ම ටික හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නිරුද්ධ වෙනවා කියන එක නෙමෙයි. එහෙනම් ඒ ඒ දැනුම ඒ නුවණ උපදින විදිහටයි අපි මේ ධර්මය තේරුම් ගන්න විශ්ලේෂණය කරගන්න ඕනේ. අන්න ඒ නිසා කවුරු හරි කියනවා නම් එළිය රූපය නැහැයි කියලා ඔක්කොම මනසේ හදාගන්න දෙයක් කියනවා නම් ඒකත් ඊටාම සාවද්‍ය අදහසක් මොකද මනසට පුළුවන් කමක් තිබුණේ නැහැ බාහිර රූපයක් ඇහැට ගැටෙන්නේ නැති තැනක ගිහිල්ලා යමක් ස්පර්ශ කරලා දැනගැනීමේ හැකියාවක් මනසට ඇත්තේ නැහැ ඒ වගේම තමයි කෙනෙක් හිතනවා නම් බාහිර තියෙන බාහිර රූපය තියෙනවමයි කියලා ඒක කොයි වෙලාවකවත් ඒක වෙන්නේ නැහැ. මොකද මේ ඇහැට මේක ගැටිලා ගැටුණට පස්සේ සිතකුත් ඉපදිලා මේ හේතු ධර්ම ටිකක් නිසා ඉපදුනා මිසක ඒ ටික නැතුව අපිට ඒ බඳු රූපයක් දකින්න පුළුවන් කමක් නැත්තේ නැහැ. යම්කිසි කාමරයක් තියෙනවා මේ කාමරයේ වහලා කාට හරි මේ කාමරය ඇතුලේ තියෙනවද කියලා අහුවොත් එම ඒක ඒක කියන්න පුළුවන් කමක් නැහැ නේ මොනවද තියෙන්නේ කොයි විදිහටද තියෙන්නේ ඕක කියන්න පුළුවන් කමක් නැහැ. එහෙම ආපත්‍යාගම වීමක් නැති නිසා. එතකොට හැම වෙලාවකදීම කෙනකෙනා හඳුනගන්න ලෝකය කෙනකෙනා දකින රූපය ඒක පුද්ගල අනුබද්ධයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ කියන්නේ එහෙම කිව්වොත් මිනිස්සෙක් දකින ලෝකය බල්ලෙක් වගේ සතෙක් දකින ලෝකය. හිතන්න කාට හරි තියෙන අන්වේෂගත හැක් කියලා. අන්වේෂයක් තරම් සියුම්ව පේනවා කියලා. එතකොට දැන් අපි අන්වේක්ෂයකින් බැලුවොත් එහෙම මේ ඉදිරිපසින් තියෙන පොත ගන්නකො මේ දිහා අපි අන්වේක්ෂයකින් බලනවා. එතකොට ඒ බලන්නේ මේ තියෙන රූපය ගැන නෙමෙයිද එහෙම ගත්තොත්. අපිට මේ පේනවා අපිත් බලන්නේ රූපය දිහා. ඒක දැන් මේ කාටද මේ හරි පෙනීම පේන්නේ? ඇත්තටම රූපේ ස්වභාවය මොකද්ද මෙතන තියෙන්නේ? ඇත්තටම රූපයේ ස්වභාවය කියන එක වැදගත් වෙන්නේ නැහැ අපේ විපස්සනාවට ගියාම. ඒක ඒකෙදි මේ කතා කරන්නේ වැරදිවට ගන්න එපා. රූපේ ස්වභාවය කියන්නේ මේක කඩ කඩ බිඳ බිඳ බිඳ බිඳ මේක ගිහිල්ලා ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන නියුට්‍රෝන තියනවා කියලා අපි ඕක බලන්න ගියා කියලා ඕක මේ මේ ශක්ති ප්‍රභවයක් තියෙන්නේ මේ මෙහෙමයි කියලා බලන්න ගියා කියලා ඕක හරියන්නේ නැහැ විපස්සනාවට කියන බාහිර රූපේ කැඩි කැඩි බිඳි බිඳි යනවා කලාප කලාප වෙනස් වෙනවා කියලා ඕක දිහා බල බල හිටිය කියන එක දැකලා නිවන් දකිනවා නම් මම හිතන්නේ බටහිර විද්‍යාඥයෝ නිවන් දකින්න ඔක්කොටම කලින් මොකද ඒගොල්ලන්ට මේ පොත් හම්බ වෙන්නේ නැහැ ඒගොල්ලන්ට හම්බ වෙන්නේ මේ වෙනස්ම සංයතයෙන් ටිකක් මූලද්‍රව්‍ය ටිකක් කියන එක පිළිබඳව ඒගොල්ලෝ දැනගෙන තියෙනවා එහෙනම් මේක ඒ ඉබඳු තැනකට භෞතිකයේ පිළිබඳව විග්‍රහ කරගෙන යන්න දේශනා කරන තැනක් නෙමෙයි මේක දේශනා කරන්නේ අපිට මේ රූපේ පේන්නේ කොහොමද එතකොට මේ රූපේ තියෙනවා කියලා හිතන තියෙන මුලාව මොකද්ද? මේ කාරණාව තමයි අපි පැහැදිලි කරගන්න ඕනේ. එතෙන්ද තමයි අපිට මේ විපස්සනාව තුළ අපේ මානසිකාරය අරගෙන යන්න ඕනේ. කෙනෙක් රූපේ තියෙනවායි කියලා කතා කළත් ඒ ඔස්සේ තර්ක කළත් වැඩි ඔක නැහැ කියන තැනක මනසෙන් හදාගත්ත තැනක තර්ක කළත් වැඩි මේ රූපය හම්බෙන තැන පටිච්චසමුප්පන්න ධර්මයක් කියලා තමයි අපිට තේරුම් ගන්න තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේගේ පැහැදිලි කිරීමත් එක්ක මට මතක් වෙනවා සන්නස මේ පූජනීය සුදස්සන ස්වාමීන් වහන්සේගේ දේශනාවක සඳහන් වෙනවා මේ අපි හිතාගෙන අවිද්‍යාවත් එක්ක ඉන්න අපි හිතාගෙන ඉන්නවලු මේ තිබුණ ලෝකේ තියෙනවා තියෙන ලෝකේ අපි ඉපදිලා ලෝකේ තියෙද්දිම මැරලා යනවා කියලා. ආයතන තුල හටගන්න ලෝකය ලෝකයේ පිළිබඳව සංඝාසකගේ වැඩිදුර අප ඉදිරියේදී සාකච්ඡා කරන්නට දැන කියා ගන්නට සූදානම්. සංඝස මට තවත් ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා සංඝස. පුද්ගල භාවයෙන් තොරව අට්ටික සංඥාව වඩනායකට එහි අනිත් එහි අනිත්‍යතාව දැකීම සඳහා භාවනාවකට පිවිසෙන්නේ කෙසේද කියලා සංඝස. මේ පිළිබඳවත් පැහැදිලි කිරීමක් කරලා දෙන්න සංඝස. අට්ටික සංඥාව වඩන කෙනෙකුට අනිත්‍ය පැත්තට විපස්සනාව පැත්තට යාගේ මනස අරගෙන යනකොට අරගෙන යන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා. පළවෙනිම දේ තමයි කෙනෙකුට පුළුවන් අට්ටික සංඥාව වඩලා ඇටසැකිල්ලක් කියන මට්ටමට ඒක ප්‍රගුණ කරන්න. කොටිම කියනවා නම් මේ දකින්න හැම තැනකටම මම මුලින් කිව්වා වගේ ඒක ආදේශ කරමින් අර මිනිස්සෙක් කියලා දකින්න නැතුව එතන ඇටසැකිල්ලක් කියන මට්ටමට දකින්නකම් ඒක තමන්ගේ හිතට ඒ බඳු සංඥාවක්ම වඩා එනකන් ඒක වඩන්න පුළුවන්කම තියෙනවා. ඒකට මෙහෙම අට්ටික සංඥාව වඩා ප්‍රගුණ කරපු කෙනෙකුට ඊට පස්සේ ඒකම යා පරිවර්තනය කරගන්නවා තව පැත්තකට. ඒ තමයි මේ අට්ටික සංඥාව කියන එකේ තියෙන වර්ණය හෝ ඇසුරු කරගෙන එයා ඕදාත කසිනේ පැත්තට යනවා. ඒක කසින නිමිත්ත පැත්තට හිත වඩලා ප්‍රථම ධානය උපදෝගෙන අන්නේ ධානසිත විපස්සනා කරනවා අනිත්‍ය වශයෙන් දකිනවා කියන තැනකටත් යන්න පුළුවන්කම තියෙනවා. එහෙමත් නැත්නම් එයා මේ හුදු අට්ටික සංඥාව විතරක්ම ප්‍රගුණ කරලා මේ අට්ටික සංඥාව තුළ එයා බලනවා මේ බඳු ධර්මයක් ඉපදුනේ කොහොමද? ඒකට අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන මේ ධර්මයන් ඔස්සේ විශ්ලේෂණය කරනවා. මේ වගේ දෙයක් හටගත්තේ මෙහෙම හේතු ධර්මතා ටිකක් නිසානේ මේක පුද්ගලයෙක් නෙමෙයි කියලා එතනිනුත් එයාට පුළුවන්කම තියෙනවා ඒක ගැන දකින්න. ඒ වගේම යාට තවදුරටත් එහාට ගිහිල්ලා තවත් ඒක කල්පනා කරන්න ඕන නම් පුළුවන්කම තියෙනවා අට්ටික සංඥාව කියන එක තුල එයාට මේ මනස එකඟ කරලා එයාට ඒ කියන්නේ මේ අර සත්පුද්ගල ඝන සංඥාව අයින් කරලා දාලා Tamanට ඕන වෙනම මානසිකාරය පවත්වාගෙන යන්න පුළුවන් මේ ඇහැට එන රූප ආයතනයේ තිබෙන අනිත්‍ය ස්වභාවය පිළිබඳව එයාට මානසිකාරය පවත්වාගෙන යන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් මේක මුල් කරගත්තාම එහෙම භාවනා කරන්නේ කොයි ක්‍රමයකද කියන එක පිළිබඳව ඒ ඒ පුද්ගලානුබද්ධව අපි තීරණය කරන්නට අවශ්‍යයි. අර මුලින්ම කියපු ක්‍රමය අපි හිතමු ගෙදරක ඉන්න කෙනෙක් ඒක කරන්න ගියොත් එහෙම ඒක ප්‍රායෝගිකව යාට ආපහු උදාත රසනේ පැත්තට වඩලා ඒක ක්‍රියාත්මක කරගෙන ආපහු පහුදා උදේ රස්සාවටත් ගිහිල්ලා ඒ වැඩත් කරගෙන සමාධිය තියාගන්නවා කියන එක ඒක ප්‍රායෝගිකව කරන්න අපහසුයි. නිසා වඩාම හොඳ දේ තමයි අර පුද්ගල නිමිති ඇතිවීමෙන් හිත ගලව ගන්න අවශ්‍ය නිසා ආර්ථික සංඥාව ප්‍රගුණ කරන්න ඉතාම හොඳින් ඒක නැවත නැවත සිතේ භාවිත කරන්න අට්ටික සංඥාව ප්‍රගුණ කරන ගමන් වඩාම ප්‍රායෝගික ක්‍රමවේදය තමයි ඒක විපස්සනාවට නැගීමේදී මෙබඳු ධර්මයක් හටගත්තේ මේ අවිද්‍යා කර්ම තණ්හාදී හේතු ටික නිසා නේද? ඇට සැකිල්ල කියලා කියන්නේ කනබන ආහාර ප්‍රත්‍යයෙන් ඉපදුණු ධර්මයක් නෙමෙයිනේ. එතකොට කම්මජ චිත්තජ ඍතුජ ආහාරජ කියන මේ රූපයන්ගේ එකතුවක් හැටියට තමයි අපිට ඇට සැකිල්ලක් දකින්න පුළුවන්කම තියෙන්නේ. එතකොට මේක ඉපදුනේ කොහොමද කියලා බැලුවොත් විඥානයක් මෞකසකට ප්‍රතිසන්දි වශයෙන් දැසගැනීම හේතු වේගලම අපිට කතා කරන්න සිද්ධ වෙනවා. එතකොට ඒ මොන මොකද්ද හේතුව? අතීත හේතු විදිහට අවිද්‍යාව, කර්ම, තණ්හා කියන හේතු ටික නිසා තමයි මේක ප්‍රතිසන්දි වශයෙන් දැසගත්තේ. එතකොට වර්තමාන කනබුන ආහාර ප්‍රත්‍ය නිසා ඍතු ආදී අනෙක් දේවල් උපකාර කරගෙන මේ මේ ධර්මයේ සැකස්ම සිද්ධ වෙනවා. එතකොට මේ දේවල් වලින් වෙනස් වුණොත් අර කර්මානුරූපව උපදවන දේවල් වෙනස් වෙලා ගියොත් මොකද වෙන්නේ? සම්මුජ රූප එතකොට නොඑක් විකෘතිතා ඇති වෙන්න පුළුවන්කම තියෙන මේ විදිහට. එහෙනම් ඍතුව තුලිනුත් ඒ වගේ විකෘතිතා ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. සිත නිසාත් එහෙම දේවල් වෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේක හුදෙක්ම පුද්ගලයේ ක්‍රියාත්මක කරන දෙයක් නෙමෙයි. මේ වගේ මේ හේතුඵල ධමක පැවැත්මක් නේද කියලා ඒ පිළිබඳව දකින්න පුරුදු වෙනවා. ඊට පස්සේ මේ මේක හටගෙන මේ ඉතුරු නැතුව නිරුද්ධ වෙන ධර්මයක් නේ කියන එක පිළිබඳව දකින්න පටන් ගන්න. ඒක තමයි ප්‍රායෝගිකම දේ. එතකොට ඒක ටිකක් දුර යනකොට අර ආයතන භාවනාව පැත්තට මනස ටිකක් ඇඳා ගැනීම තමයි කරන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට මොකද එහෙම නැති වුණොත් වෙන්නේ අර අට්ටික සංඥාව කියන දැන් අපිට හුදු ඇටසැකිල්ලක් ගැන විපස්සනා කිරීම කියන දේ නෙමෙයි අපිට අන්තිමේටම ගොඩනගෙන්න ඕනේ. සමතය තුළ අනෙක් සංඥා ඔක්කොම යටපත් කරලා අට්ටික සංඥාව ප්‍රගුණ කරගත්ත කෙනෙකුට අනෙක් සංඥා කලව යටපත් කරලා තියෙන මෙයන්. එතකොට අට්ටික සංඥාව විපස්සනාවට නගනවා කියන එක ඒ ඔය මම දැන් කතා කරපු ක්‍රමේ ප්‍රායෝගිකව යාගේ ලෝකේ අට්ටික ලෝකයක්. එහාට තියෙන අට්ටික ලෝකයක්. ඒ අට්ටික ලෝකේ විපස්සනා කරන්න යන්න පහසුයි අනිත්‍ය වශයෙන්. හැබැයි ඒකත් අර මම ප්‍රායෝගිකව ගෘහ ජීවිතයක් ගත කරගෙන ඉන්න කෙනෙකුට ඒක අපහසු අවස්ථාවක් පැන නගින්න පුළුවන්කම තියෙන ඒ මට්ටමට ඒක ප්‍රගුණ කිරීම. එනිසා ඒ මට්ටමට ඒක ප්‍රගුණ කරන්න කෙනෙකුට අපහසු වෙනනම් අර ඝන සංඥා දුරු කරගන්න අට්ටික සංඥාව වඩන්න ඒකල වඩලා ඒ පැත්තට විපස්සනාවටත් හිත පුරුදු කරන්න පුරුදු කරන ගමන් මේ ආයතන ගෝචර වන ලෝකයේ පිළිබඳව විපස්සනා පැත්තට ක්‍රමානුකූලව මනස අරගන්න ඒ දැනුමම ඒ නුවණම ප්‍රයෝගී කරගෙන. එතකොට තමන්ට මේ ඒක බොහොම සියුම්ම ක්‍රමානුකූලව විපස්සනා පැත්තට මේ මනස ක්‍රමක්‍රමයෙන් අරගන්න පුළුවන්කම තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. අද සාකච්ඡාව තුළ අප දැන කියා ගන්න තියදුනා සිහිය සහ නුවණ පැවැත්ම පිළිබඳව ඒ වගේම ඇස සහ රූපය ආයතන ලෝකය ඒ වගේම මේ අට්ටික සංඥාව සම්බන්ධයෙන් මේ වගේ භාවනාවට අපගේ නිවන් මාර්ගයට වැදගත් වන කරුණු කාරණා රැසක් අපට දැන කියා ගන්නට පුළුවන්කම ලැබුණා මෙවැනි වටිනා ධර්ම සාකච්ඡාවක් ඔබට ධර්ම දායාදයක් ලෙස අපට ලබා දෙන්නට විකාශය කරන්නට සදැහැති දායකත්වයේ ලබා දුන් පින්වත් පිරිසක් සිටිනවා මේ පින්වත් පිරිස නිසායි අපට මේ ධර්මය අහන්න ලැබුණේ අපට පින්වත් ඔබ සෑම සිදු දෙනාටත් මේ උතුම් කුසලය නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවන සම්පන්නිය සලසාගෙන කායික මානසික සැනසෙල්ල උදා කර ගැනීම පිණිසම හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න හැම දිනකටම තෙරුවන් සරණයි. පුරා හෝරාවකට ආසන්න කාලයක් ඔබටත් මටත් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නට යෙදුණු ලබනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනයේ සේනාසනාධිපති රාජකීය පඬිතුක පූජනීය කොත්මලේ කුමාරකස්සප පින්වත් ස්වාමීන් වහන්සේටත් නිරුක් නිරෝගී චිරජීවනයත් උන්වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ පිණිසත් මේ උතුම් කුසලය හේතුපනිශ්‍රේ වේවායි අප සාදුනාද පවත්වා අනුමෝදන් කරමු. Thank you.